ගුවන් විදුලි රංගමඩල ජයන්ත කළුපහන රචනා කළ නාට්‍යයක් රංගපෑන් හිලේරියන් පෙරේරා රංගවීරසිංහ ගයන් විතාන ශ්‍රියානි ලුණුවිද දීනිකා මත්තුම නාද සංකලනය අලින්ත දීශබ්දය වන් විදුලි වංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන පියානෝ වාදිකාව Thank you. මට මට මහා අලසකමක් දැනෙනවා චාල්ස්. මම මෙහෙට ඇවිත් එක දවසක් ගත වුණා විතරයි. <laughs> ඉතින් මට hina චාල්ස් මට පුදුමයි ඔබ මේ පාළුවට ගිය පරිසරයේ අවුරුදු ගාණක් ගත කළා කිව්වා. <laughs> අවුරුදු 30ක් ආකාශ ආකාශ මේ මොන තරම් සුන්දර පරිසරයක්ද කියනවනම් ස්පේනේ මේක හරිම ආශ්චර්යමත් නිර්මාණයක්. උඹ ඔබ වචන වලින් සුන්දරත්වයේ මවනවා විතර. ආකාශ් ඔන්න ඔය ජානේලයට බලපන්. බලපන්. කොච්චර ලස්සන පරිසරයක්ද කියලා. මගේ ජීවිතේම වසඟ කරගත්තා. <laughs> කවුද ඒ වාසනාවන්ති? හැම දෙයකටම ස්ත්‍රිය ගාව ගන්න එපා ආකාශ්. හ්ම්. ඔන්න ඔය ජනේලේ අරපන්කෝ. ආ. හ්ම්. බලමු. ආ බලමු යා ලස්සනද කියලා. ආ ජනේලෙ අරගම ආකාශ් අර බලන්න නෙල්බර කඳු වැටිය පීතුම සීතල මේ මොනවද බං මේ හැමදාම දකින කඳු ටික මේක මං හිතුවා මං හිතුවා මේ මොනවද මොනවද උඹ හිතුවේ මං හිතුවා මේ විදිහට ඕන්න මම ජනේලෙ ප්‍රවෘත්ත කළා මගේ ඇස් දෙක එකපාරටම යොමු වෙනවා තට්ටු දෙකේ ගේක සඳලු තලයට. ඈත කඳු අතරින් මේතුම කලාගෙන යනවා. ශරීරයට මහා සුන්දර සීතලක් දැනෙනවා. එයා එයා සඳලු තලයට ඇවිත් මට අතවඩනවා. රෝස පාට ගෞමකින් සැරසුණු එයා ඇත්තටම ඇත්තටම සුරංගනාවක් ඒත් ඇත්තටම ජනේලෙන් එහා පැත්තේ තියෙන්නේ කඳු ටිකක් විතරයි. වැස්සට නාය යන මිනිස් ජීවිත යට කරන මහා රාසය ඒ කතාව ඇත්ත තමයි. චාල්ස් මං මම මේ පාළුවට කැමති නෑ. ඉනි ගහන පිච්චෙන තහඩිය උතුරන අර ජරා නගරෙට උඹේ හිතයි ගතයි දෙකම වශී වෙලා. ඒ පරිසරේ මට තිත්ත වුණා. ඒකයි ඒකයි මම මේ කඳු කරේට ආවේ. මම දන්නවා. මම දන්නවා දැම්බට මේ සුන්දර පරිසරය තිත්ත වෙලා. නෑ නෑ. මං එහෙම කිව්වද? මේ පරිසරය තිත්ත වෙලා කියලා? එහෙම නෙවෙයි. කුණැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑනේ. ඔව්. ඔව්. ඔව්. මට කුඩැල්ලෙක් වගේ එක තැන එල්ලිලා ඉන්න ඕන කමක් නැහැ. මට ඕනේ මට ඕනේ අස්සේ පොටිය දුවන්න. අඩුම තරමින් හාවික් වගේවත් හයියෙන් දුවන්න. ඇයි සත්තු ගැන දොඩවන්නේ? මන් දන්නවා. මිනිස්සුන්ට ඕනේ විවිධත්වය. ඒකාකාරී ජීවිතයට මම කැමති නෑ ආකාශ්. අන්න අන්න මොකද සද්දේ? සද්දයක් නෙවෙයි. ඒ පියානෝ වාදනයක්. මෙතන ඉඳන් ටිකක් දුර ගියාම තියෙනවා විශාල කන්දක්. ඒ කන්ද උඩ තියෙනවා පරණ පල්ලියක්. ඉතින් ඒ වාදනයේ පල්ලියයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? <laughs> ඒ පල්ලියෙන් තමයි ආකාශ් ඔය පියානෝ හඬ ඇහෙන්නේ. ඔව්. කවුද එතකොට පියානෝව වාදනය කරන්නේ? මට මට ආසයි ඒ පියානෝ වාදනය අහන්න යන්න. මොකද උපාසෙන් hinaවේ? හා? ඊයේ හවස මම උඹට කිව්වා. ටිකක් ඇවිදින්න යමු කියලා. ඕ. ඒත් සීතලයි කියලා මගේ ඇරියා. හොඳයි හොඳයි. ඊයේ සිදුවීම ගැන මං කනගාටු වෙනවා. මට සමාව දැන් අපි දැන් අපි කුමක් කරමුද? අපි අපි ඇවිදිමු. කන්දේ පඩිපෙළ නැගගෙන නැගගෙන පල්ලියට යමු. කන්ද මුදුනේ තියෙන ගල් පල්ලියට. අ අ කවුද මේ? කවුද මේ හැන්දෑ යාමේ? කවුරුනත් මොකද? දොර ඇරලා බලමු. හ්ම් බලමු. ආ ආ Good evening, <laughs> good evening, Mr. Livera. <laughs> කවදාවත් නැතිව මොකද මේ හදිස්සියේ? හදිස්සිය තමයි. හදිස්සියක්. ආ හරි හරි. අපි වාඩි වෙන්නකෝ. ආ එන්න. එන්න මේ මේ මේ පුටුවෙන් වාඩි වෙන්න. ආ ආ ආ. ආ කවුද මේ හාදයා? ආ මම මේ ඉස්සර දැකලා නැහැ නේ. ආ චාල්ස්ගේ සහෝදරයෙක්ද? <laughs> මිස්ටර් ලෙවේරා මෙයා සහෝදරයෙක් වගේ තමයි. <laughs> ඒ කිව්වේ මේ ආකාශ්. ඕ හඳුනා ගන්න ලැබීම සතුටක්. මටත් සතුටුයි මිස්ටර් ලිවේරා. මම මේ කී කී හිටියේ ආකාශ් මට සහෝදරයෙක් වගේ. ආ අනිත් අතට මෙයා මගේ හොඳම යාළුවා. හොඳයි හොඳයි හොඳයි. බොහොම හොඳයි බොහොම හොඳයි. මේ ආකාශට ඇයි හදිස්සියෙම මෙහෙන්න හිතුනේ? මිනිස්සුන්ට හිටි හැටි ඔය වගේ අදහස් පහළ වෙනවා මිස්ටර් ලිවියරා. ආ මිස්ටර් ලිවියරා දන්නවනේ මම මෙහෙට ඇවිත් දැන් අවුරුදු 30කුත් පහු වෙලා. ඕ නැතු නැතු මට මතකයි මට මතකයි. ඒත් ඉතින් මේ යාළුවා මාව බලන්න ආවේ ඊයේ. <laughs> මිනිහට හිතුණා මිනිහා ආවා. ඔව්. මිස්ටර් ලිවේරා. ඔව්. මේ ගමනේදී එයාගේ ජීවිතයට මොනව වෙන්න බැරිද? ඔව් ඒක ඇත්ත. <laughs> ඒක ඇත්ත මිස්ටර් චාල්ස්. මිනිස්සු හමු වෙනවා. වෙන් වෙනවා. සමහර විට ඊට පස්සේ ආයෙත් හම් වෙන්න පුළුවන්. ජීවිතේ ඔහොම තමයි මිත්‍රයා. හ්ම්. මේ මිස්ටර් නිවේරට තේකක් මේ මම ඉක්මනට තේකක් හදාගෙන එන්න. නෑ මේ මට තේ බොන්න බෑ දැන් මේ වෙලාවේ. කට හොඳටම ප්‍රමාදයි. මම මේ ආවේ ඒක තමයි මේ අපිට ආව කාරණාව ගැන කතා කරන්න බැරි වුණානේ ඉතින් ඔය දෙන්න කතා කළේ මේ මගේ පැමිණීම ගැනනේ. මම මේ ලස්සන නගරෙට අමුත්තෙක් තමයි. ඒත් මං හෙට ආයිත් යන්න යනවා. හරියට හරි. හරියට හරි. ඔයාගේ යාළුවා හරියට හරි මිස්ටර් චාල්ස්. ඔයා හරි. මොකක්ද ඒකේ තේරුම? <laughs> අපි ආවොත් යන්න වෙනවනේ. ඒක තමයි ජීවිතේ ඇත්ත. මිස්ටර් ලිවේරා ඔව් මම කියන්න ආවේ අපිත් යනවා කියලා කියන්න. මේ කොහෙන්නද? අපි දෙන්නම හෙට උදේම මේ රට අතහැරලා යනවා. ඔව්. අපි යන්නේ යනවා මිස්ටර් චාල්ස්. මේ අපි කිව්වේ මමයි මගේ බිරිඳයි. ආ Oh, Mr. Livera. ඔබට සුබ ගමන්. මමත් ඔබ දෙපළටම සුබ පතනවා. <laughs> එහෙනම් අපි ආයිත් කවදා හරි කොහේද හරි මුණ ගැහෙවි. <laughs> ඔව්. කවදා හරි කොහේද හරි අපි නැවත මුණ ගැහෙවි. හොඳයි. මම යන්නම්. චාල්ස් අන්න අන්න ආයෙත් පියානෝ වාදනය එනවා මම අහගෙන ඉන්නේ හැම ඉරිදම ඔය පියානෝ වාදනය ඇහෙනවා ඒ හඬ මගේ හිතට මගේ හිතට මහා අමිතු හැඟීමක් එනවා හරියට දන්න කෙනෙක් වගේ. ආකාශ් ආකාශ් මේ උඹ දන්නේ එක්කෙනා පියානෝද? සංසාරෙන් සංසාරෙට උඹයි පියානෝ එකයි පෙරුම් පුරාගෙන එන්න ඇති. ඔය කතාව නවත්තමු. මේ මා එක්ක පල්ලියට යන්න එනවද? මම මම තනියම යන්නද? තනියම යන එකයි ඇත්තේ. මේ එහෙම කරන් දෙපා චාල්ස්. හරි හරි හරි. ඉක්මනට ලෑස්ති වෙන්කෝ. <laughs> මිස්ටර් චාල්ස්? ඔව්. ඔබව හමුවීම සතුටක් අනුජා. <laughs> කවදාවත් නැතුව මිස්ටර් චාල්ස් අද පල්ලියට ඇවිල්ලා. <laughs> හොඳයි. හොඳයි. ඇත්තෙන්ම ඇත්තෙන්ම යාවේ. <laughs> පියතුමා මුණ ගැහෙන්නද? නොපතන නොහිතන දේවල් ජීවිතේ සිද්ධ වෙනවා තනුජා. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. තනුජා මේ මම ආවේ මගේ උමනාවකට නෙවෙයි. එහෙනම් <laughs> මෙන්න මෙයාට ඕන හින්දා. ආ මේ ආකාශ. <laughs> එයාට ඕන වුණා පියානෝ වාදනය අහන්න. කවුද පියානෝව වාදනය කරන්න කියලා දැනගන්න. <laughs> ආකාශයි එහෙම හිතුනේ. ආ මේ තේරුමක් දන්නේ නෑ මිස් තනෝජා. ඒත් මට එහෙම හිතුණා. <laughs> මේ හාදයා පියානෝ වාදනයේට ආසක්ත වෙලා. අబ్బා ඇයි ඇයි hina වෙන්නේ? නෑ නෑ තව ටිකකින් එයා ඒවි. අප් මේ කවුද? තාවම බලාගන්නකෝ ඒ ගෑණියෙක්ද පිරිමියෙක්ද කවුද කින්ද මන්ද කියලා <laughs> අන්න අන්න එනවා යා අර අර ඈත කෙනගස්සේ රෝස පාට සාරියක් ඇඳලා මොනවා වෙන්න බෑ මං මම හේනයක් දකින්නවද ආකාශ මොකද මේ මොකද බය වෙලා වගේ නෑ නෑ බය වෙලා නෑ මිස්ටර් චාල්ස් අර අර ඔයා දැක්කද අපි ක්ලබ් එකේ මිස්ටර් වර්නනුයි එයාගේ නෝනයි. අපි යමු එහාට. ආකාශ් අපි අපි අර පැත්තට යමු. නෑ මේ මං මං මේ ඉන්නම්. චාල්ස් ආකාශට ඕන වෙලා තියෙන්නේ පියානෝ වාදිකාව හමු වෙන්න. අපි යමු යන්න. යමු යමු යමු. එයා එයා මේ පැත්තට එනවා. මේ මේ පියානෝ වාදිකාව ඇත්තටම එයාද? ශාලිකා වීරසිංහද? අප ඒ ගමන එයා ගේට්ටුව ළඟ නැවතුණා. අහ ඈත මෑත බලනවා කාවද හොයනවා වගේ. යන්න ඕනේ ළඟට. මේ මට මට සමා වෙන්න මේ සමා වෙන්න මෙහෙම අහනවට අහන්න ඕන දෙයක් අහන්න මේ පියානෝ වාදිකාව ඔයාද ඔව් මන් තමයි ඔයාට ඔයාට මාව අඳුර ගන්න බැරිද බෑ. මම ඔයව දන්නේ. <laughs> එහෙම වෙන්න බෑ. <laughs> මේ මිනිස්සුන්ට පිස්සුද මන්ද? මේ වගේ පිරිමි කොච්චරක් නමට හම්බ වෙලා තියෙනවද? ඔව්. ඔයාට ඔයාට මාව අමතක වෙන්න විදිහක් නැහැ. කරුණාකරලා යන්න. මම ඔයව දන්නේ නෑ. ඔයාට මාව අමතක වෙන්න විදිහක් නැහැ. එක්ක එක්ක ඔයා විහිළුවක් කරනවා. මේ මොකටද මම ඔහෙත් එක විහිළු කරන්නේ? මේ විහිළුවක් නෙවෙයි. ඔව්. විහිළුවක් නෙවෙයි. කෝලම. ඔයා ඔයා ශානිකා වීරසිංහ නේද? මිනිස්සු කොහොමද මාව දන්නේ? එතකොට ඔයාට මාව මතක නැද්ද? නෑ නෑ නෑ. මේ මිනිස්සයා බොරුවක් කරනවද? කෝ අරය තාමත් නෑනේ. එයාව නම් මට මේ උගුලේ ගැලවෙන්න තිබුණා. ශානිකා මොකද ගුරු පාරතිගේ රබරෝසියා මල් වැටුණ ගුරු පාරතිගේ අපි ඉස්කෝලේ ගියා මට මට ඔයාව හොඳට මතකයි ශානිකා එතකොට ඔයා යනවා මහාකාශ. දෙයදී ඔයා ඔයා වෙනස් වෙලා. හොඳටම වෙනස් වෙලා. මුණ පුරා රැවුණක් කන්නාඩි තාලා. මේ මේ භෞතික වෙනසක්. ඒත් ඒත් හදවතින් අවුරුදු 20 ගාණක් ගෙවිලා ගිහින් ජීවිතේ හුඟක් දේවල් වෙනස් වෙනවා. හමු වෙනවා. වෙන් වෙනවා. ඔය හමු වුණු එක මට සතුටක්. ඒත් ඒත් මට නේද? අන්න අන්න මිස්ටර් චාල්ස් එනවා. තනුජත් එනවා. මේ ඒගොල්ලන්ට කියන්න එපා මේ කිසි දෙයක්. ඇයි ඇයි අපි ගැන රහසක් මේ රහස හොඳයි ආකාශ. රහස ප්‍රහසක්ම වගේ යානෝ වාදිකාව සහ ඇයගේ රසිකයා ආ මිස්ටර් ලිවේරා ඔහෝ මිස්ටර් ලිවේරා ඔයා රටයන් ඉස්සර හමු වීම සතටක් ලිවේරා ඔව් ස්තුති ස්තුති තනුජා ස්තුති Ah, Mr. Charles. Hmm. මේ මේ අපේ අලුත් යාළුවත් ඉන්නේ. ආ ah, මේ මේ කවුද කවුද මේ මේ නම කිව්වේ? ආකාශ් ආකාශ්. අන්න ah, හරි අන්න hmm. හරි ආකාශ්. ආ hmm. හා ah, මේ මිස්ටර් චාල්ස් හඳුන්වලා දෙන්න බැරි වුණානේ. කාද? මගේ වයිෆ්. ආ. <laughs> එයා තමයි පල්ලියේ පියානෝ වාදනය කරන්නේ. ශානිකා වීරසිංහ. මොනවා? එතකොට එතකොට ශානිකා පැතලා මිස්ටර් ලිවේරව. එදෙන්නම්. එදෙන්ගලම් දෙට යනවා. මතකයක්. ඔන්න දුකින් පිරීලා. ඒ ඒ මොනව කරන්නද? අපිට ආයෙත් අතීතයට යන්න බැහැ ආකාශ. මේ අපි හෙට මේ රටින් යනවා. කවදා හරි කවදා හරි අපි හමු වෙවි. හරි. ශානි. නගින්න කායකට. ආකාශ් මොකද ඔබට මේ මූණත් අළු වෙලා මොකද බය වෙලා වගේ එයාගේ පියානෝ වාදිකාව මිස්ටර් ලිවේල් අරන් ගියානේ. <laughs> අපි යනවා තනුජ. මිස්ටර් ලිවේල්යි ශානිකයි අපිට ආයෙත් හමු වෙන්නේ. කවදා හරි. <laughs> ඔව්. කවදා හරි. යනවට යනවට ඔබට දුකද? Ha ha ha ha ha! නාටිකාව ජයන්ත කළුපහන රචනා කළ නාට්‍යයක් රඟපෑන් ලිවේරා හිලේරියන් පෙරේරා ආකාශ් රංගබීරසිංහ චාල්ස් ගයන් විතාන තනුජා ශ්‍රයා නිලුණුවිල ශානිකා ඊලිකා මත්තුම නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි වංගමඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්.